آله وأصحابه وأتباعه وأهل بيته أجمعين أما بعد فقد قال الله سبحانه وتعالى في محكمه التنزيل وهو أصدق القائلين فإذا قرأت القرآن فاستعذ بالله من الشيطان الرجيم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا أيها الذين آمنوا إنما الخمر والميسر والأنصاب والأزلام إنما الخمر والميسر والأنصاب والأزلام رجس من عمل الشيطان فاجتنبوه لعلكم تفلحون إنما يريد الشيطان أن يوقي بينكم العداوة والبغضاء في الخمر والميسر ويصدكم عن ذكر الله وعن الصلاة فهل أنتم منتهون صدق الله المولان العظيم عن ابن عمر رضي الله عنه قال قال رسول الله صلى الله عليه وسلم لعنت الخمر على عشرة أوجه لعنت الخمر بعينها وشاربها وساقيها وباعيها ومبتاعها وعاصرها و وحاملها المحمولة إليه وآكل ثمنها صدق نبی صلی اللہ علیہ وسلم رو داؤد මුළු මහත් විශ්වයටම අධිපතියාණන් වූ ਸਰව බලධාරී අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ශ්‍රේෂ්ඨමත් නාමයෙන් ආරම්භ කරමි අල්හම්දුලිල්ලා සලාත් සලාම් නැමැති කරුණා දයාව අති උත්තම නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙතටත් එතුමාණන්ගේ අනුගාමිකයින් ඥාතීන් කයාමත් නැමැති ලෝක අවසාන දිනේ දක්වා මෙලොවෙහි ජීවත් වෙමින් ਸਰව බලدارි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අනසකට යටත් වන්නා වූ සියලුම ආත්මවලට අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ආශිර්වාදයේ නිරතුරුව අත්වේවා අලංකාරවත් වූ වචන පෙළහැරකින් සමන්විත ගාම්භීරවත් වූ අර්ථයන් හරහා නිර්මාණය වූ අලාදාන් නැමැති සලාතේ ආරාධනාව මනරම් වූ වදනකින් දසවන් වලට යොමු වීමත් සමගින් Tamanගේ සියලු රාජකාරීන් අත්හිටුවමින් ਸਰව බලدارී අල්ලාහ් සුබ්හානහු වතාලා වෙනුවෙන් මස්ජිදය හරහා ඒක රාසිය වූ දයාබර සහෝදරවරුනි ඔබ අතිශ්‍රේෂ්ඨයි එම නිසා ਸਰව බලධාරි අල්ලා සුබ්හානහු වතාලා සමස්ත ලෝවැසියන්ගේම ඍජු මාර්ගය කුමන ජීවන රටාවක් ඔස්සේ අනුමත කරන්නේද එම ජීවන රටාවන් අපගේ ජීවිතවල ඒකරාශී කරගන්නා ලෙසටත් කුමන ජීවන රටාවන් මිනිස් වර්ගයා පිළිපැදීමට නුසුදුසියයි අල්ලාහ් සුබ්හානහු වතාලා ප්‍රතික්ෂේප කරන්නේද එම ජීවන රටාවන් වලින් ඈත් වී ඉවත් වී ජීවත් වන්නා ලෙසට පළමුවෙන් මාහටත් අනතුරු ඔබ සියලු දෙනා ඉදිරියේ වසියත් නම් වූ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අන ප්‍රකාශයටපත් කරමි. ගෞරවනීය සහෝදරවරුනි දයාබර වැඩිහිටියනි ගෙවි ගිය මාසයක පමණ කාලයක් තුල ලාංකික වැසියන් මෙන්ම ලෝකේ බහුතරයක් වූ ජනතාව මේ සමාජය තුල විවිධාකාර විහසනයන් වලට බලපෑම් වලට පරීක්ෂාවන්ට මුහුණ දුන්නා. ස්වභාවික විපත් යන නාමයෙන් සමාජය අර්ථකථනය කරන කුණාටුව සුලි සුළඟ ජලගැලීම් ගිනි කඳු පාත්වීම් කඳු පෙරලීම් නායෑම් වෙන ආකාරයේ කුමන දායාදයන් මේ සමාජයට ආශිර්වාදයක් ලෙස අල්ලා සුබහානහු වතාලා නිර්මාණය කොට තිබෙන්නේද ඒ දායාදයන් වල පෙරලිකාර ක්‍රියාවක් නිසා එම දායාදයන් මේ සමාජයට සාපයක් වුණු ආකාරයේ සිදුවීම් ගෙවි ගිය මාසයක් මුළුල්ලේ සමාජයේ බොහෝ සදහවතුන් අත්විඳා මුළු විශ්වයම භයානක සිදුවීම් වලට මුහුණ දෙමින් ලෝක අවසාන දිනයක පෙර නිමිති අපේ හදවත්වල චමත්කාර ලෙස භයානක සිදුවීම් හරහා නිර්මාණය වෙන්නට පටන් ගත්තා. සමහර විද්වතුන් තීන්දු කළා මේ ලෝක අවසානයේක පෙරනිමිති අනුවෙන් කෙසේ හෝ වේවා ලෝක විනාශය ඉතාමත් සමීපයි. නමුත් මිනිසා ඉපදීම මරණය ලෝකයේ නිර්මාණය විනාශ වීම ਸਰව බලධාරි අල්ලාහ් සුබ්හානහු වතාලා ಲೌಕಿಕತ್ವೇ ನಿರ್ಮಾತೃ ಸರ್ವ ಬಲದಾರಿ ಅಲ್ಲಾ ಸುಬಹಾನವ ತಾಲ ඒ ස්ථිර කළා. එනිසා සිද්ධ විය යුතු කාරණා එලෙසම ඒ ආකාරයෙන්ම සිදුවේවි. අපට තිබෙන්නේ අපේ අරමුණු, අපේ ජීවන රටාවන්, අපේ චරිතයන්. ආගම දහම තුල දැහැමි කරමින් උතුම් වූ ස්වර්ගය අපේ හදවත්වල මෙනෙහි කරමින් මරණය ඉදිරියට තේරුම් ගනිමින් මරණයක් උදෙසා ජීවත් වෙන සමාජයක් වශයෙන් මේ මහ පොළොව තුල ජීවත් වීමේ අර්ථකථනය අපි හැමෝම අපගේ හදවත්වල ළඟා කරගන්නට ඕනේ. අද මේ සමාජය තුල අපි දකින විවිධාකාර හැලහැප්පීම් විවිධාකාර පාප කර්මයන් විවිධාකාර වේදනා සහ චෝදනා නිර්මාණය වෙන්නට හේතු සාධක වී තිබෙන්නේ හැම කෙනෙක්ම Tamanගේ මරණය අමතක කිරීමයි. මරණයක් පිළිබඳ සත්‍යතාවයක් මිනිස් හදවත්වල තේරුම් ගත්තත් ඒ මරණය වෙනුවෙන් ලැහැස්ති වීමේ අඩිතාලමක් සමාජය තුල අපි දකින්නේ නැහැ. හැමෝම ජීවත් වෙන්නේ මරණයක් නොමැති ජීවිතයක ආකාරයටයි මරණයක් පිළිබඳ මනසේ කිසිදු තැකීමක් බියක් මිනිස් හදවත්වල නැහැ එනිසා තමා සමාජය තුල දිනෙන් දින පාප කර්මයන් වර්ධනය වෙන්නට පටන් අරන් තියෙන්නේ මා දයාබර සහෝදරවරුනි දයාබර වැඩිහිටියනි අල් කුරානයේ යනු මුස්ලිම් සමාජයට පමණක් සීමා වෙච්ච ආගමක් නොවේ උන්සිල ෆීල් කුරාන් හුදල් ලින්නාස් කුරාණය සමාජගත වුණේ සමස්ත ලෝවැසියන්ටම මේ ලෝකේ ජීවත් වෙන ඉපදෙන සෑම මනුස්සයෙක්ම නිවැරදි දැක්මක් ඔස්සේ ජීවත් වන්නට නම් අල් කුරාණයේ ජීවන රටාවන් මිනිස් හදවත්වලයි මිනිස් ශරීරවලයි මුසු වෙන්නට ඕනේ. එනිසා අද මේ සමාජය තුල ආගම් දහම් කොතෙකුත් ඇදහිීමට ලක් වුණත් ආගමික සංකල්පයන් ක්‍රියාත්මක වුණත් ආගමික ශාස්ත්‍රවරුන් මේ සමාජයට වැඩම කරමින් සමාජය හරවත් කළත් බෞද්ධරයක් වූ සමාජය තුළ අපි දකින්නේ පවක් මිස යහපතක් නොව බෞද්ධරයක් වූ ජනතාව තුළ අපි දකින්නේ වෛරය මිස මෛත්‍රිය නොවේ බෞද්ධරයක් වූ සමාජය තුළ අපි දකින්නේ ද්වේෂය හැර කරුණාව නොව. මෙව සිද්ධ වන්නට කාරණා කුමක්ද? ඇයි මිනිස්සු වැරදි කරන්නේ? ඇයි මිනිස්සු පව් කරන්නේ? ඇයි මිනිස්සු ආගමෙන් දහමෙන් ඉවත් වෙලා ජීවත් වන්නේ? මේ හැම එකකටම ඉස්ලාම් දහම දිවර්දි උත්තරයක් දුන්නා. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දේශනා කළා මිනිස්සු වැරදි කරන්නට මූලික හේතු සාධක වෙලා තිබෙන්නේ මිනිසා Tamanගේ මරණය අමතක කිරීමයි. මරණයට සීමාවක්, කාලයක්, එල්ලයක්, වේලාවක්, අවස්ථාවක් නැහැ. හැමෝම මැරෙනවා. හැම ආගමකම බැතිමතුන් මරණයට පත් වෙනවා. හැම ආගමකම ශාස්ත්‍රවරුන් මරණයට පත් වුණා. හැම ආගමකම අදිස්ථානශීලී සමාජයන් මෙලෙවෙන් සමුගත්තා. වීරත්වයෙන් බලපරාක්‍රමයෙන් ධනාත්මක භාවයෙන් සමාජය තුළ සීමාව ඉක්මවා ක්‍රියාත්මක වූ බොහෝ මිනිස්සු මේ සමාජයෙන් සමුගත්තා. මරණය හැමෝටම පොදුයි. මරණයේ අභිම මරණයේ අධිපතියාණන් මරණය ඇති කිරීමේ ශක්තිය ඇත්තා. මරණය මේ සමාජයට ඇති කළේ ජීවත් වීමේ අයිතිය මිනිසාට ලබා දුන්නේ ਸਰව බලධාරි අල්ලාහ් සුබ්හානහු වතාලා. ඒක හැම කෙනාම පිළිගන්නවා. එනිසා ඔහු සමාජයට අණ කරන්නේ මැරෙනතුරු ජීවත් වෙන මේ කාල පරාසය තුළ ඔබ දැහැමි වෙන්න කියන එක. හැම ආගමක්ම සමාජයට දේශනා කරන්නේ දැහැමි ප්‍රති සංකල්පනාව. දැහැමිභාවයේ තියෙන වටිනාකම කිසිම ආගමක් දහමක් සමාජයට ද්වේෂය දේශනා කරේ නැහැ. කිසිම ආගමික සංකල්පයක් තුල සමාජයට විනාශයක් දේශනා කිරීමට ලක් වුණේ නැහැ. කිසිම ආගමික ශාස්ත්‍රවරයෙක් සමාජයට වෛරය දේශනා කළේ නැහැ. හැමෝම කියන්නේ දැහැමි වෙන්න කියලා. නමුත් හැමෝම පව් කරනවා. හැමෝම වැරදි කරනවා. ඒකට හේතු සාධක තමා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දේශනා කළ මිනිස්සු පව් කරනවා. මිනිස්සු සමාජය තුල පව් කරන්න මූලික හේතුව හැම කෙනෙක්ම Tamanගේ මරණය අමතක කරමින් මරණයකින් තොර වූ ජීවිතයක් පිළිබඳ සීන පොදි බැඳගෙන ජීවත් වීමයි. නමුත් ඒ පුද්ගලයා යම් දවසක මරණයටපත් වෙනවා. මෙලොවේ ප්‍රථම මිනිසයා හදරත ආදම අලිස්ලාම්. එතුමාගේ પરම්පරාවෙන් පැවත එන මිනිස් සමාජයේ දීර්ඝ කාලීන ගමනක් ගියපු කෙනෙක් මේ වෙනතුරු ඉතිහාසගත වෙලා නැහැ. එහෙනම් එන්න එන්නම මිනිසාගේ ජීවිතයේ කාලය කැටි වෙනවා. අවුරුදු 100ක් 150ක් අවුරුදු 80ක් 90ක් යන දීර්ඝ කාලයක් ජීවත් වෙච්ච සමාජයේ බොහෝ මිනිස්සු අද ඉතාමත් ස්වල්ප කාලීන ජීවිතයක් ගත කරමින් මරණයටපත් වෙනවා. මරණයට හේතු සාධක මේ සමාජය තුල කොතෙක් සොයාගත්තද හේතු සාධක නැතිවද මිනිස්සු මැරෙනවා. එහෙනම් මරණය නියතයි මේ ලෞකිකත්වයේ සදාතනික නැහැ මේ ලෞකික ජීවිතය මිනිසාට අයිති නැහැ. අපි ජීවත් වෙන්නට ආපු සමාජයක් නොවේ. අපි ජීවිතයක් ගොඩනගන්නට ආපු සමාජයක් කියන එක හැමෝම තේරුම් ගන්නට ඕනේ. එනිසා මිනිස්සු වැරදි කරන්නේ ආගමින් දහමින් ඉවත් වෙලා ජීවත් වන්නේ මිනිස්සු තුල මරණය පිළිබඳ මතකයෙන් මිනිස්සු ඈත් වුණා. මනිසා මරණයෙන් ඈත් වෙන්නට මරණය පිළිබඳ අමත මතකයන් Taman තුල නැති වෙන්නට මූලික කාරණා කුමක්ද? ඒකත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් විග්‍රහ කළා. මිනිස්සු මරණය අමතක කළේ ලෞකික තණ්හාව නිසා. මිනිස්සු මරණය අමතක කරේ මේ මහ පොළොවට තියෙන ආසාව නිසා. මිනිස්සු මරණය අමතක කළේ මේ ලෞකිකත්වයට වහල් වෙච්ච නිසා කියලා. ඒක ඇත්තක්. ඒ ඇත්ත මේ සමාජය තුල අපි අත්විඳිනවා. ඒ සත්‍යතාවය මේ සමාජය තුල අපි දකිනවා. එහෙනම් අපි හැමෝම මේ ලෞකිකත්වය අරමුණක් නොකරගත යුතුයි. මේ අවශ්‍යතාවයක් පමණයි. කුමන ජීවන රටාවක් වේවා මේ සමාජය තුළ මිනිස්සු අත්විඳින සෑම ලෞකික සැප සම්පතක්ම මිනිසාගේ අවශ්‍යතාවයන් පමණයි අරමුණු නොවේ. අපේ අරමුණ නම් ස්වර්ගයක් වෙනුවෙන් මේ ලෞකිකත්වය තුළ කැපවීමෙන් ජීවත් වෙමින් ආගම දහම තුල දැහැමි ප්‍රතිලාභයක් ඔස්සේ අපේ ස්වර්ගය ළඟා කරගන්න එකයි. ඒ නිසා අද මිනිස්සු මරණය අමතක කළ නිසා මේ මහ පොළොව තුල විශාල පරිවර්තනයක් සිද්ධ වුණා. මරණය අමතක කිරීමෙන් අනතුරුව මිනිසා වැරදි කරන්න පටන් ගත්තා. පව් කරන්න පටන් ගත්තා. මේ මහ පොළොව වෙනුවෙන් ජීවිත පූජා කරන්නත් පටන් ගත්ත ඇයි? මහ පොළොවේ අයිතිය. ගෙවී ගිය ත්‍රස්තවාදී යුගයේ මිනිස්සු Tamanගේ ජීවිතයත් මේ මහ පොළොව වෙනුවෙන් පූජා කළා. ඔවුන් අරමුණු කරන්නේ මේ සමාජය තුළ Tamanට තියෙන අයිතිවාසිකම. අපිට කිසිම අයිතියක් නැහැ. එනකොටත් කිසිදු අයිතියක් නැත. යනකොටත් අපිට කිසිදු අයිතියක් නැත. ජීවත් වෙන කාලයේ පමණයි මිනිසාට අයිති කියන එක සෑම ආගමක්ම මිනිසාට දේශනා කරනවා. එහෙනම් මොන අයිතියක් වෙනුවෙන්ද අපි මිනිස්සුන්ට ද්වේෂ කරන්නේ? මොන අයිතියක් වෙනුවෙන්ද මිනිස්සුන්ට වෛර කරන්නේ? මොන අයිතියක් වෙනුවෙන්ද මිනිස්සුන්ට ස්ථාප කරන්නේ? අපේ නියම අයිතිය තියෙන්නේ මරණයෙන් මතු ජීවිතයේ. ස්වර්ගයේ අන්න ඒ අයිතිය උරගා බලන්නටයි මේ මහ පොළොව තුල යම් කෙටිකාලීන ජීවිතයක් ਸਰව බලدارි අල්ලා සුබ්හානහු වතාලා ලබා දුන්නේ. එනිසා කොයිතරම් දුරට මිනිස්සු අයහපත් වුණාද කියනවනම් ලෞකිකත්වයට වහල් වුණ නිසා Tamange ආගම් දහම් පිළිකුල් කළා වූ තහනම් කළා වූ මහා පාප කර්මයන් වලට අද මේ සමාජයේ ලයිසන් දීලා තියෙන්නේ. ලෞකිකත්වය තුල මිනිසාට ඇතිවෙච්ච තණ්හාව නිසා පව් කරන්නට මිනිස්සුන්ට අද ලයිසන් තිබෙනවා. පව් කරන්නට මිනිස්සුන්ට අද බලපත්‍ර තිබෙනවා. මිනිස්සු පව් කරන්නේ බලපත්‍රත් එක්ක. බලපත්‍රය කියන්නේ සමාජය තුල මිනිස්සුන්ට යම් ක්‍රියාවක් කරන්නට තියෙන අයිතික අයිතිය. නෛතික සහ වාචික අයිතිය. ඒ අයිතිය මිනිස්සුන්ට ලැබිලා තියෙනවා පව් කරන්නටත් පව විකුණන්නටත් ලයිසන් තිබෙනවා පව මිලදී ගන්නටත් මිනිස්සුන්ට ලයිසන් තිබෙනවා. එවැනි සමාජයක දෙවියන්ගේ ਸਰව බලධාරියාගේ සාපය පහළ වීම පුදුමයක් නම් නොවේ. හදරත ආදම් අලයිහිස්ලාම් තුමාණන් පටන් මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දක්වා වූ ඒ රසූල්වරුන්ගේ පෙරහැර, ඒ රසූල්වරුන්ගේ ප්‍රවිෂ්ඨය, ඒ නබිවරුන්ගේ මේ සමාජගත වීම හරවත් කළේ පවෙන් සමාජය මුදව ගන්නටයි. පාප කර්මයෙන් ජනතාව ගලව ගන්නටයි. නමුත් නබිවරුන්, රසූල්වරුන් ආගම් දහම් ප්‍රවිෂ්ඨ වීම නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ සමුදීම සමගින් නිමා වී ගියා. එතෙන් පටන් අද සමාජයේ දක්වා මිනිස්සු සමාජයට යහපතට වඩා අයහපත බලවත් කරන්නට බලවේගයන් සමාජය තුළ නිර්මාණය වෙලා. එනිසා තමා අද මේ සමාජයේ සෑම ආගමක්ම දහමක්ම පිළිකුල් කරන්නා වූ පාප කර්මයන් බලපත්‍රත් එක්ක ක්‍රියාත්මක වෙනවා. අද මා මාතෘකා කරගත්තේ මේ සමාජයේ බලපත්‍ර දීපු තවත් මහා පාප කර්මයක ප්‍රකාශයන් පිළිබඳ මේ සමාජය දැනුවත් කරන්නට. එනිසා අල් කුරාණය මේ ගමනට ඒක රාශී වෙනකොට මේ ගමන ආරම්භනකොට අපට අපව දැනුවත් කරනවා මුස්ලිම් ජනතාව තුලින් සෑම ජනතාවක්ම අල්ලා සුබ්හානහු වතාලා දැනුවත් කරනවා යා අයියුහල්ලදීන ආමනු ඉන්නමල් ඛම්රු වල් මයිසිරු වල් අන්සාබු වල් අස්ලාම් රිජ්සුම් මින් අමලි ෂයිතාන් ෆජ්තනිබු ලඅල්ලකුම් තුෆ්ලිහූ මෙන්න මේ කුරාන් වැකිය හරහා මහා පාප කර්මයන් හතරක් පිළිබඳ අල්ලා මිනිසාව දැනුවත් කරනවා. කාරණා හතරක්. ඒ හතර පිළිබඳ ප්‍රකාශ කරන්නට අවකාශය නැහැ. කාරණා දෙකකින් පටන් අරන් මූලික හරයට අපි එක රසී වෙමු. අල්ලාහ් සුබ්හානහු වතාලා බැතිමතුන්ට දේශනා කරනවා "අව විශ්වාසවන්තයිනි ඉන්නමල් ඛම්රු වල් මයිසිරු" නිත්‍ය වශයෙන්ම සුරාව සහ සූදුව නිත්‍ය වශයෙන්ම සුරාව සහ සූදුව මේ කාරණා දෙකම ඍජුසුම් මින අමල් ෂයිතන් ෂේපාන්ගේ උපක්‍රමශීලී නින්දිත සාපයට ලක්වෙච්ච පාප කර්මයන් දෙකකි. ෂේතාන්ගේ උපක්‍රමශීලී පාප කර්මයන් දෙකකි. ෆජ්තනිබු ඔබ හැමෝම එයින් වැළකෙන්න. ඔබ හැමෝම එයින් ඉවත් වෙන්න. ඔබ හැමෝම එයින් විස්තරී යන්න. ලඅල්ලකුම් තුෆ්ලිහූන් මේ නික්ම යාම තුර තමා ඔබ ඒ නිවත් වීම හරහා තමා ඔබේ ජයග්‍රහණය තියෙන්නේ. ඒ කරන්න එපා. මේ ඇවිල්ලා සරු බලدارි අල්ලාහ් සුබ්හානහු වතාලා තහනම් කළා වූ තවත් පාප කර්මයක නිර්දේශයයි. පාප කර්මයන් දෙකක නිර්දේශයන් සුරාව සහ සූදුව. මොකද මේ සුරාව සහ සූදුව? සුරාව සහ සූදුව සමාජගත කිරීමෙන් ෂයිතන් අරමුණු කරන්නේ කුමක්ද? කුමන ලාභයක්ද බලාපොරොත්තු වෙන්නේ? එයත් කුරාණය තුල අල්ලා නැවතත් මිනිස්සුන්ට දේශනා කරනවා ඉන්නමා යුරීදු ෂයිතාන් අයුකිය බයිනකුමුල් අදාවත වල් බගදා ෆිල් ඛම්රි වල් මයිසිර් සුරාවසා සූදුව හරහා ෂයිතාන් ඔබලාට ලබා දෙන ඵලය මෙයයි ෂයිතාන්ගේ අරමුණ මෙයයි ඔබලා තුල වෛරය ඉස්මතු කරමින් කෝපය නිර්මාණය කරමින් ගැටුම් ඇති කරන්නටයි ෂයිතාන් උත්සාහ කරන්න. වෙන කිසිම දෙයක් නැහැ. ෂයිතන්ගේ අරමුණ සුරාවසා සූදුව හරහා වෛරයයි කෝපයයි ඉස්මතු කරමින් විශාල විනාශයන් නිර්මාණය කරන එක. ඒක අපි දකිනවා. මේ සමාජය තුළ පාප කර්මයකට අනුමැතියගත් ස්ථාන දෙකකින් සැබෑරුම සහ සූදු පොළ මේ දෙකටම අද අනුමැතිය තියෙනවා මේ පාප කර්මය සමාජයේ කරන්නට කවුරු අනුමැතිය දුන්නත් ප්‍රශ්නයක් නැහැ අනුමැතිය තිබෙනවා නමුත් කිසිම ආගමක් දහමක් ආගමික ශාස්ත්‍රවරයෙක් මෙවැනි පව්වලට අනුමැතිය දුන්නේ නැහැ අද මේ සමාජය තුල අපි දකින විවිධ ආගම් තිබෙනවා ආගමික සංකල්පයන් තිබෙනවා ආගමික ශාස්ත්‍රවරුන්ගේ මතයන් තිබෙනවා මේ මතයන් තුල මේ සංකල්පයන් තුල මේ ආගමික સિદ્ધාන්තයන් තුල කිසිම කෙනෙක් මෙන්න මේ අද අපි අපේ සමාජයේ බලපත්‍ර දුන්න මේ පාප කර්මයන් දෙකට කිසිම කෙනෙක් බලපත්‍ර දීලා නැහැ. එහෙනම් අපි දුන්නා. අපේ සමාජය දුන්නා. ඇයි? මොකද්ද අරමුණ? ආර්ථික වාසිය. ලෞකික තණ්හාව. අද මේ සමාජය තුල ආර්ථිකයන් ආර්ථික වාසීන් රසක් ලැබෙන එක්තරා මාවතක් තමයි සුරාව. තවත් කාරණාවක් තිබෙනවා මේකට සම්බන්ධ වෙන අනතුරුව සඳහන් කරන්නම් සූදුවසා සුරාව හරහා මේ සමාජයට විශාල ආර්ථික වාසි ලැබෙනවා. ඒ නිසා මේකට අනුමැතියක් තිබෙනවා. නමුත් මරණයක් වෙනුවෙන් ජීවත් වෙන දැහැමි බවතුන්ට කිසිම අවස්ථාවක මේට අනුමැතියක් නැහැ. එහෙනම් සේතාන අරමුණු කරන්නේ ඔබලා තුළ වෛරයයි කෝපයයි ඉස්මතු කරමින් විශාල ඝට්ටනයන් වලට ඔබව සම්බන්ධ කිරීමයි. ඒ විතරක් නෙමෙයි. ඉන්නවා යුරීදු ෂයිතන් අයුකේ බයිනකුමුල් අදාවත වල් බග්ලා ෆිල් හම්රි වල් මයිසිර් වයසුද්දකුම් අන් දික්රිල්ලා වානිස්සලා අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අවන ස්වභාවයෙන් ඔබ යොත් කිරීම අල්ලාහ් සුබ්හානහු වතාලාව මෙනෙහි කිරීමෙන් ඔබව ඉවත් කිරීම වානිස්සලා සලාතෙන් ඔබව අයින් කිරීම මෙන්න මේක තමා ඔබ මෙන්න මේ සුරාවසා සූදුව හරහා ඔබට ලැබෙන ලාභය එකක් වෛරයයි කෝපයයි ඉස්මතු කරමින් විශාල විනාශයන් වලට ඔබවපත් කිරීම ඒ වගේම ਸਰව බලධාරී අල්ලාහ් සුබ්හානහු වතාලට අවනත වීම සහ ඔහු බලාපොරොත්තු වෙන සුවිශේෂී ආගමික වතාවක් වෙන සලාතියෙන් මිනිසාව ඉවත් කිරීම සහ තමයි මේ සුරාව සහ සූදුව හරහා සිද්ධ වෙන්නේ වෙන කිසිම හරයක් ඵලයක් නැත. ඒ නිසා ෆහල් අන්තුම් මුන්තහූන් ඔබලා මේ ඉවත් වන්නේ නැද්ද? ඉවත් වන්නේ. මේක මහා පාප කර්මයක්. මෙන්න මේක තමයි අද මා මාතෘකා කරගත්ත කාරණාවේ එක් කොටසක්. එහෙනම් මත්පැන් වලට මිනිස්සු ලොල් වන්නට හේතු සාධක මත්පැන් වල අරමුණු මත්පනේ අරමුම පටන් ගන්නෙ කොහෙන්ද ගෞරවනීය සහෝදරවරුනි ඔය මතට තිත කියන අභිලාෂයෙන් මේ සමාජයේ මත්පැනින් මුදව ගන්නට විවිධාකාර වැඩසටහන් සමාජගත වුණත් අපි පරාජිතයි අපේ සමාජය පරාජිතයි ඇයි පාපයට අනුමැතිය දීලා ඍජුව පාපයට අනුමැතිය දීලා වක්‍රාකාර ලෙස ඔය පාපයෙන් සමාජය ගලව ගැනීමට උත්සාහ දැරීම මහ විහිළුවක්. එනිසා ආගම දහම එක්ක සෙල්ලම් කිරීම කුරාණයේ දැඩි ලෙස හෙලා දකිනවා. කුරාණයේ අල්ලා මිනිස්සුන්ට ආවාද කරනවා ආගම දහමත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඔබ නිවැරදිව ක්‍රියාත්මක වෙන්න. ඔබ නිවැරදිව දැහැමි වෙන්න. අවස්ථාවකට වෙලාවකට කාලයකට පමණක් ආගම දාම ගාව ගන්න එපා. අද මේ සමාජය කරන්නේ හුදෙක්ම එයයි. අවස්ථාවාදීන් ලෙස අපි යම් යම් අවස්ථාවන්ට පමණක් ආගම දහම තුල ප්‍රවිෂ්ඨ වීමත් ඉන අනතුරු එයින් ඉවත් වෙලා ලෞකික තණ්හාව නිසා පාප කර්මයන් වලට මුසු වීමත් මේ සමාජය තුල අපි දකිනවා. එහෙනම් මේක නවත්වන්නට ඕනේ. ಗೌರವನೀಯ ಸಹೋದರವರುಣಿ ದಯಾಬರ್ ವೆಡಿ ಹಿಟಿಯನ್ ಎತ್ತರ ಪುನರುತ್ಥಾಪನ ಕದೌರಕ අවුරුදු 22ක තරුණයෙක් Tamange තාරුණ්‍ය විකෘති කරගනිමින් විශාල රෝගවලට මුහුණ දෙමින් විකෘති වූ මනසකින් අදට ජීවත් වෙනවා ඒ තරුණියාගේ ඉතිහාසය පිළිබඳ අපි අවධානය යොමු කරනකොට Tamanගේ කටහඬ අවදි කළ ඒ තරුණියා මෙලෙස ප්‍රකාශ කළා මගේ අවුරුදු 6 කුඩා අවදියේදී මම ඉතාමත් දඟකාර කොළු ගැටෙක් මගේ දෙමාපියා මට ගොඩක් ආදරෙයි අපි සුඛෝපභෝගී ජීවිතයක් ගත කළේ දවසක් මගේ මේ 22 අවුරුදු 22කේ තාරුණ්‍ය විනාශ වෙලාද අද මම සමාජය තුල මිනිමරුවෙක් මට අනාගතයක් නැහැ මට කිසිදු සමාජගත වීමේ ජීවන රටාවකුත් නැහැ කවදා හරි එල්ලුම් ගහට නියම වීම දක්වා මම මේ සිරගෙදර සිටිය යුතුයි මගේ යම් යම් ආබාධයන් වලට මගේ ශරීරය ගොදුරු වුණ නිසා අද මම මේ පුනරුත්ථාපන කඳවුරේ වේදනාව විඳිනවා. කියමින් Tamanගේ ඉතිහාසය පිළිබඳ ආවර්ජනය කරන්න පටන් ගත්තා. අවුරුදු 6 දවසක් මගේ පියාණන් ගෙදර ශාලාවේ රූපවාහිනිය නරඹමින් හිටියා. මගේ පියාණන් දුම් වැටියට ලොල් වෙච්ච පුද්ගලයෙක් විශාල ලෙස දුම්වැටි පාවිච්චි කරනවා. දිනක් රූපවාහිනියේ යම් වැඩසටහනකට Tamanගේ දෙසවන් යොමු කරමින් සිටි පියාණන් එතනින් ඉවත් වෙන්නට මැලි වූ නිසා මාව කතා කරමින් මගේ අතට යම් මුදලක් දීලා කීවා අල්ලපු කඩේට ගිහිල්ලා දුම්වැටි කීපයක් ගේන්න කියලා. මගේ අවුරුදු වයස 6යි. මම දුම්වැටි කීපයක් අරගෙන ආවා. එන අතරමඟදී එම දුම්වැටියෙන් එකක් පත්තු නොකරමින් මගේ දෙතොලට තබා පොඩ්ඩක් උරා බැලුවා. සියුම් රසයක් එක්ක යම් ආස්වාදයක් මගේ ශරීරගත වුණා. එහෙම්ම ගිහිල්ලා ඒ දුම්වැටි ටික පියාණන්ගේ අතට දුන්නා. මම ඒක දුන්න ගමන් පියාණන් කීව සාක්කුවෙන් ගිනි පෙට්ටිය අරන් දෙන්න කියලා. ඒකත් අරන් දුන්නා. පියාණන් ශාලාවේ වාඩි වෙලා ඒ දුම් වැටියක් පත්තු කරමින් අහසට දුම් පිට කරන එක වර්ණවත් ආකාරයට මා රසවින්දා. මගේ මනසත් මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න ඕන කියලා ආස කළා. මෙහෙම පටන් ගත්ත මේ ක්‍රියාවලිය දවසකට දෙකකට තුනකට සීමා වුණේ නැහැ. දීර්ඝ කාලයක් පියාණන් වෙනුවෙන් කඩේට ගිහිල්ලා සිගරට් ගේන්න පටන් ගත්තා. එක් අවස්ථාවකදී ගෙනාපු සිගරට් වලින් එකක් මම මගේ සාක්කුවේ හංගගත්තා. පියාණන් නිවසෙන් එළියට ගියාට පස්සේ එක්තරා රහසිගත තැනකට ගිහිල්ලා ඒ සිගරට්ටුව පත්තු කරලා මම ඉරුවා. බීවා. එපා එකපාරයි දෙපාරයි ඒ ඉරුවේ මගේ කටට කැස්සක් ආවා. කැස්ස දරාගන්න බැරි වුණා. නමුත් ඒ තුල යම් ආස්වාදයක් තිබුණා. අර නිකටින් වල තිබෙන ආස්වාදය තමයි ඔය. මේකේ රසයකුත් දැනුණා. ඒ නිසා අතරමඟදී නවත්තලා මම ගෙදරට ආවා. මෙන්න මෙහෙම දවසක් දෙකක් ඉඳ හිටලා තාත්තට ගෙන සිගරට්ටු වලින් හොරෙන් මම උරන්න පටන් ගත්තා. මගේ පළමු හොරකම මෙලෙසයි පටන් ගත්තේ. මෙන්න මෙහෙම ගිහිල්ලා කාලයක් යනකොට තාත්තා මාසයක් පමණ දීර්ඝ ගමනක් ගියා. එනිසා දැන් මට සිගරට් බොන්න අත්තුදව් කරුවෙක් නෑ. සිගරට් ගන්න සල්ලිත් නෑ. මගේ වයස 6 නිසා මට කවුරුත් සල්ලි දෙන්නෙත් නෑ. මම කරේ තාත්තා ගමනක් ගිය එක බොහෝ දෙනා දන්නේ නෑ. හැමදාම කඩේට සල්ලි දීලා සිගරට් ගේන මම විටෙන් විට සල්ලි නොමැතිවත් තාත්තගේ නමෙන් ගෙනාවා ඒ දවස්වල. දැන් තාත්තා නැති අතරේ තාත්තගේ නම කියලා තාත්තා වෙනුවෙන් මම සිගරට් ඉල්ලගෙන ආවා. කඩ හිමිකරුවා හිතුවේ තාත්තට ගෙනියන්න කියලා. සතියක් විතර මම මෙහෙම අරන් සිගරට් කීපයක් අරන් එක්රැස් කරගෙන බොන්න පටන් ගත්තා. මාසිකට ගමනක් ගිය තාත්තා සති දෙකකින් ගෙදර ආවා. අල්ලපු කඩේ ඒ කඩ හිමියා තාත්තගේ අතට බිල දෙනකොට තමා තාත්තට දෙවියන් සිහි වුණේ. ඔළුව රත් වුණේ. ඇයි? මම නැතුව මේ සිගරට් ගිනාවේ කවුද කවුද බීවේ කියන කාරණාව තාත්තට පැහැදිලි වුණා. මට දඬුවම් කරා. තරවටු කළා. මොන දේ කළත් පළක් නැහැ. තාත්තගේ උපකාරයෙන් මාස 4ක් 5ක් මම දුම් ඉරුවා. ඒ නිසා දුම් වැටියේ නැතුව මට දැන් බෑ. මෙන්න මේ කාරණාව මෙහෙම යනකොට දැන් මට වැඩි නීති දාලා gedera කඩවල වලට යවන්නෙත් නෑ පාසල පාසලෙන් විතරයි මට නිදහස්ව ඉන්න තියෙන්නේ පාසලට ගිහිල්ලා පාසල් වල තත්ත්වය ඒ ආකාරයට ඒ දරුවන් එක්ක මගේ මිතුරන් එක්ක එකතු වෙලා මේ කාරණාවන් පිළිබඳව මම කතා කරනකොට සමහර මිතුරන් මට උදව් කරා. ඔන්න මේ ආකාරයට නිවසින් එළියෙත් හොරෙන් දුම් උරන්න පටන් ගත්තා. මෙහෙම ගිහිල්ලා දැන් පාසලෙන් අස් වුණාට පස්සේ ගෙදර දැඩි නීති නිසා ගෙදරින් එළියට යන්නත් බෑ. සිගරට් බොන්න සල්ලිත් නෑ. නොබී ඉන්නත් බෑ. මොනාද කළේ? මම පොඩි පොඩි හොරකම් කරන්න පටන් ගත්තා. මේකත් අහු වුණා. තාත්තා දඬුවම් කළා. gederin පැන්නුවා. gederin එළියට ආපු මම දැන් අවුරුදු 10 11ක දරුවෙක්. වැඩි හිටිය වැඩි හිටිභාවයට සමීප වෙච්ච දරුවෙක්. මෙහෙම ඉන්නකොට මට දැන් දුම්පානය නොකර ඉන්නත් බෑ. මේ දුම්පානයේ ආශිර්වාදයෙන් මත්පැන් වලටත් මම ඇබ්බැහි වෙලා හිටියේ. දැන් මොකද්ද කරන්නේ? සමාජය තුල විවිධ හොරකම් කළට මම පුහුණු වුණා එක්තරා අවස්ථාවක මෙහෙම ගිහිල්ලා අවුරුදු 16 17 18 වෙන කාලවකවානුව පහු වෙනකොට මම කඩවල් වල හොරකම් කරන්න පටන් ගත්තා. එහෙම ගිහිල්ලා අවුරුදු 20 කියන අවස්ථාව එළමෙනකොට මම කුඩුවලටත් ඇබ්බැහි වෙලා හිටියේ. මේ කුඩුවලට ඇබ්බැහි වෙන්නට හේතු වුණේ මම කළපු සුළු හොරකම් නිසා සිරගත වුණා. ඒ සිරගෙවල් වලදී මට එක්කම පුරුදු වුණා. දැන් මම දුම්වැටියත් දුම්වැටියෙන් පටන් ගත්ත මගේ කාරණාව මත්පැන් වලටත් ගිහිල්ලා කුඩු වලටත් ගිහිල්ලා ඒ විතරක් නෙමෙයි වාචික වශයෙන් බොරු කියන්න, රවට්ටන්න, හොරකම් කරන්න කියන පාප කර්මයක් නිර්මාණය වෙලා අවසානයේ තමා එක්තරා කාන්තාවකගේ ගෙලේ තියෙන රන්මාලය කඩා ගනිද්දී ඇය කෑගසපු නිසා ඇයගේ කට වහන්න ගිහිල්ලා හුස්ම හිර වෙලා ඇය මැරුණා. ඝාතකයා මමයි. මම සිරගත වුණා. සිරගෙදරදීත් මට බොහෝ ආකාරයට සමාජයෙන් ලැබිච්ච නින්දිතභාවය සාමාන්‍ය නිසා සිරගෙදරදී බොහොමයක් මම මත්පැන්සා කුඩුරන්න පටන් ගත්තා. මෙහෙම ගිහිල්ලා රෝගී වුණා. මගේ දැන් සෑම ශාරීරික අවයවයක්ම විනාශ වෙලා විකෘති වෙලා අවුරුදු 22යි. නමුත් මම දැන් මහල්ලෙක්ගේ තත්වයටපත් වෙලා කිසිම ශාරීරියේ ශාරීරික ආස්වාදයක් නැහැ. අද මම ඝාතකයෙක්, හොරෙක්, මංකොල්ලකාරයෙක්, වංචනිකයෙක්. ඒ වගේම ශාරීරික රෝගියෙක්. මම අද මරණයත් ජීවිතයත් අතර පොරබදිමින් ඉන්නේ. මේ හැම පාපයකටම මට ආශිර්වාදය ලබා දුන්නේ මගේ අවුරුදු 6 මගේ පියාණන්. ඔන්න අන්තිමට පියාට ඇතිවෙච්ච ඵලෙ. දැන් පියාණන් කිසමු දින අත්‍යාගන වේදනාව විඳිනවා. නමුත් මේක ඵලක් නැහැ. ආගම් දහම් යම් දෙයක් පිළිකුල් කරා නම් ඒ අපි සමාජය තුලින් අපේ ලෞකිකත්වයේ රහට ලෞකිකත්වයේ වහල්කමට අපි ඒක හොඳයි කියලා ප්‍රතිචාර දක්වන්න ගියොත් සිද්ධ වෙන්න විනාශය මෙයයි කියන එක මෙන්න මේ කතාව අපි තේරුම් ගන්නට ඕනේ. මේක මනක්කල්පිත කතාවක් නෙවෙයි. මේක ගොතපු නව කතාවකුත් නෙවෙයි. අදත් ඒ පුද්ගලයාව ඔබට දකින්න ආසනම් බලා ගන්න පුළුවන් ඒ තරම් තත්වයට මේ එක් ඉතිහාසයේ එක් සිදුවීමක් මෙවැනි දහස් සංඛ්‍යාත සිදුවීම් අපේ තරුණියන් විනාශ වෙලා පුනරුත්ථාපන කඳුරු වල වේදනාව විඳිනවා පිළිකා නැමැති පිළිකාවන් වලටම වෙන් වෙච්ච ආරෝග්‍ය ශාලාවන් වල පිළිකාවට ගොදුරු වෙලා මරණයත් ජීවිතයත් අතර සටන් කරමින් අපේ බොහෝ තරුණයන් ජීවත් වෙනවා. එනිසා මේ මත්පැන් වලට අඩිතාලම දැම්මේ දුම්වැටිය. මොකද්ද මේ දුම්වැටිය පිළිබඳ ආගමික මතයන්? ආගම් දහම් මොනවාද කියන්නේ? මත්පැන් නම් හරාම් තමා නමුත් සිගරට් සුරුට්ටු පිළිබඳව නම් එහෙම ඍජු ප්‍රකාශයක් නැහැ. කවුද මේ කියන්නේ? අද තානමටම ලයිසන් දීලා තියෙනකොට මේව කොහමද මිනිස්සු තහනම් නොකර ඉන්නේ? ඒකත් කොහොම හරි හරව ගන්න බලනවා. එනිසා මේ නීතිය දුම්බැටිය දුම්පානයේ පිළිබඳව ඉස්ලාමීය ආගමික විද්වතුන් බහුතරයක්ම මේ තහනම් ලෙස ප්‍රකාශ කර තිබෙනවා. අපි දන්නවා ඉස්ලාමීය ආගම තුල ශාෆි, හනෆි, හම්බලි, මාලික කියන ආගමික නිකායන් වල ඉමාම්වරු ඉන්නවා. මෙන්න මේ ආගමික නිකායන් වලට අයත් අෂේඛ් අහමද් කල්යුබි රහමතුල්ලා ඉමාම් ශාෆි මذهب කියන ඒ නිකාය තුල සමන්විත ඒ වගේම අෂේඛ් මුහම්මද් හාජා අස්සහාවි රහමතුල්ලා අෂේඛ් අල්ලාමා අබුල් ලයිස් අල් කස්සාෆි රහමතුල්ලා එවැගේම අබ්දුල් අසීස් බින් බාස් රහමතුල්ලා කියන මේ ආගමික විද්වතුන් මේ නිකායන් වලට සම්බන්ධ වෙච්ච විද්වතුන් මේ තහනම් හරාම් කියන එක පිළිබඳව පතුවා නීතිය සමාජයට තීන්දුව දීලා තියෙන්නේ. එවැගේම ඊජිප්තුවේ අල් අස්හර් කියන ආගමික සිද්ධාස්ථානය ඔස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඔවුන්ගෙන් විමසුවා මොකද්ද මේ දුම්වැටිය සහ මත්පැන්වල ආගමික හරේ නීතිය? ඔවුන් පතුවා දුන්නා ආගමික තීන්දුව දුන්නා මේක තහනම් කියන එක පිළිබඳව. සමස්ත ලංකා ජමියතුල් උලමාවේ 2006 වසරේ තීන්දුව දුම්වැටිය තහනම්. ඒක හරම්. ඒ වගේම ලෝක ප්‍රකට ඉස්ලාමික නීති විශාරදා ෂේඛ් යූසුෆ් අල් කර්දාවි මෙතුමාද මේ දුම්වැටිය පිළිබඳව තහනමේ නීතිය සමාජගත කරලා තිබෙන්නේ. ඒ වගේම අෂේඛ් අබ්දුල් අසීස් අබ්දුල් බින් අබ්දුල් අසීස් බින් බාස් කියන මක්කාවේ විශේෂිත ඉමාම්වරයා මොහුගේ පතුවා එකද මේක තහනම් කියලා. එනිසා ගෞරවනීය සහෝදරවරුනි දෑබර වැඩිහිටියනි මේ ආගමික තීන්දුව දුම්බැටිය පිළිබඳව ආගම දහම ආගමික තීන්දුව පොඩ්ඩක් පැත්තකට තියලා බුද්ධිමත් සමාජයක් වශයෙන් බුද්ධිමත් සංස්කෘතියකට හිමිකම් කියන සමාජයක් වශයෙන් බුද්ධිමත් දේශයක ජීවත් වෙන බුද්ධිමත් සමාජයක් වශයෙන් අපි හිතමු මොකද්ද අපි කරන මේ සෙල්ලම? දුම්වැටිය උරන්නට පෙර දුම්වැටියක් මිලදී ගන්නට ඔබ කඩේකට ගිහිල්ලා විශාල මුදලක් විනාශ කරලා දුම්වැටියේ පැකට්ටුවක් ගන්නවා. අරන් එය කඩලා ඔබේ දෙතොලට තියලා ගිනි තියන්නට පෙර මදක් ඉවසන්නේ ඔය දුම්වැටියේ නිර්මාතෘවරයා Tamange නිෂ්පාදනය පිළිබඳව ඔබ දැනුවත් කරන ආකාරය පැකට්ටුවේ භාෂා තුනෙන්ම මුද්‍රිතයි පාරිභෝගික ආරක්ෂක පනත යටතේ දුම්බොන්න එපා. දුම්වීම ඔබ විනාශ කරයි. ඔබේ ඔබේ ශාරීරියේ පිළිකාවන් ඇති කරයි කියන මතය වෙනත් භාණ්ඩයක නිෂ්පාදකයෙක් තවත් භාණ්ඩයක් පිළිබඳ කියන කතාවක් නෙවෙයි. එහෙම කියවනම් කියන්න පුළුවන් ඉරිසියාවට කියනවා කියලා. Tamanගේ නිෂ්පාදනය පිළිබඳ Taman දැනුවත් කරන ප්‍රකාශය තමයි ඔබ බොන්නේ එපා කියලා. එහෙනම් අපි ගිහිල්ලා ඔක ගන්නවා. අපි සමාජය තුළ විවිධාකාර අංශයෙන් බුද්ධිමත් වෙන්නට පුළුවන්. නමුත් මොන බුද්ධිමතෙක් වුණත් ඕක ගිහිල්ලා කඩේට ගිහිල්ලා අරන් දෙතොලට තියලා ගිනි තියනවා නම් අපි කොයිතරම් පාස් මට්ටමකට තල්ලු වෙනවද කියලා තේරුම් ගන්න. කඩේට ගිහිල්ලා බිස්කට් පැකට්ටුවක් ගන්නට කලින් කිරි පැකට්ටුවක් ගන්නට කලින් මුස්ලිම් සදහැවතුන් සමස්ත ලංකා ජෙමියාවේ හලාල් ලේබලය අධීක්ෂණය කරනවා. ඇයි? ශාරීරිය හරාමයෙන් පෝෂණය නොවෙන්නට ඕනේ කියලා. ඒ වගේම සමාජයේ තුල තියෙන වටිනාම සංකේතය SLS සංකේතය සහතිකය බලනවා. ඒ කියන්නේ ඒ භාණ්ඩයේ තියෙන වටිනාකම පිළිබඳ දැනුවත් වෙන්නට. තවත් කාරණාවක් තමා නිස්පාදිත දිනියත් බලනවා, කල්ලිකුත් වීමේ දිනියත් බලනවා. ඇයි? දවසක් හරි පහුවෙලා නම් මේක එපා අපිට. ඇයි? ශරීරයට හොඳ නැල්ලු. එහෙනම් මේ ඔබ මිලදී ගන්න කසිප්පු පැකට්ටුව ඔබ මිලදී ගන්න සිගරට් පැකට්ටුව මේකට තිබෙන සාහතිකය මොකද්ද? මේකට තියෙන නිෂ්පාදිත දිනය මොකද්ද? කල්ලි සිටීමේ දිනය මොකද්ද? තිබෙන හලාල් ලේබලය කුමක්ද? මේ මොකවත් නැහැ. ඇයි නැත්තේ? ඕව දාන්න තරම් සුදුසු වටිනාකමකින් සමන්විත භාණ්ඩයක් නෙවෙයි මෙව්වා. මේව මිනිස්සුන්ට වින කටිනෙව්වා. මිනිස්සුන්ගේ ශරීරයයි අභ්‍යන්තරයයි විනාශ කරනෙව්වා. මිනිස්සුන්ගේ හැම දෙයක්ම විනාශ කරමින් හැම කාරණාවක්ම සුනුවිසුණු කරන රෝගකාරක භාණ්ඩයන් දෙකක් තමයි මේ සිගරට් සහ මත්පැන් කියන එක. මේකට කවදාවත් හලාල් දෙන්න නම් බෑ. නමුත් සමස්තයක් වශයෙන් මේකට අනුමැතිය දීලා තියෙනවා. මේකට නිෂ්පාදිත දිනයක් දෙන්නත් බෑ. ඇයි? ඕක නිෂ්පාදනය වුණත් කල්ලි කුත්තුනත් දෙකම සාපයක් තමයි. මේක අද තමයි නිෂ්පාදනය කළේ ඒ නිසා බීවට කමක් නැහැ කියලා බොන්න බෑ. මේක නිෂ්පාදනය කරලා අවුරුද්දක් වෙනවා ඒ නිසා බොන්න බෑ කියලා කියන්නත් බෑ. මේක නිෂ්පාදනය කිරීමෙන්ම සමාජයට සාපයක්. මේක තේරුම් ගනිමු. එනිසා මා දයාබර සහෝදරවරුනි මේක පාවිච්චි කරන හැමෝම සමාජයේ ඉතාමත් නින්දිත පහත් පාපිෂ්ඨයෝ කියලා අර්ථකථනය දෙන්න බෑ. මේ ලෝකෙ ඉපදෙන හැම මිනිහෙක්ම යහපත්. හැම සහෝදරයෙක්ම යහපත් පවසා පින කුසල් සහ අකුසල් සමාජයේ පරිසරය හරහා මිනිසා තුළ නිර්මාණය වෙනවා. එදා අවුරුදු 6 දරුවට පාප කර්මය හඳුන්වලා දුන්නේ පියාණන්. අද අවුරුදු 21 තරුණයා පුනරුත්ථාපන කඳවුරේ මේ ආකාරයට පවට වග උත්තර කරුවන් මේ සමාජයේ විශාල ලෙස ඉන්නවා. එහෙනම් අපි දැනුවත් වෙමු. අපි මේ පිළිබඳ දැනුවත් වෙමු. මේ සමාජයේ දැනුවත් කරමු. මා දෑබර සහෝදරවරුනි දෑබර වැඩිහිටියනි ඔය මිලදී ගන්න ඔබ මදක් අධික්ෂණය කරන්න ඔබ විනාශ කරන්නේ ඔබේ ධනෙ ද මුදල් දීලා ඔබ විනාශ කරන්නේ ඔබේ ශරීර සෞඛ්‍යය ඒ විතරක් නෙවෙයි මේක ව්‍යාපාර කරන ගෞරවනීය ව්‍යාපාරික මහතුනි මේ පාප කර්මය නවත්වන්න ඔබට රජයේ ලයිසන් දුන්නට කමක් නැහැ මේ නිර්මාණය කරන්නන් ඔබට මේට ලයිසන් දුන්නට කමක් නැහැ මේක ආගම් දහම් පිළිකුල් කළා වූ සමාජයට විනකටිනා පාප කර්මයක් මේක නවත්තන්නේ ඔබ කොහොමද මේක විකුණලා ලැබෙන ලාභයෙන් ගෙවල් වලට ගිහිල්ලා දරුවන් එක්ක නිදහසේ කන්නේ ඔබ විකිනපු සිගරට්ටුව නිසා පිළිකා රෝගයෙන් මරණයටපත් වෙච්ච කොතෙකුත් සහෝදරවරුන් මේ සමාජයේ ඇද්ද පියාණන් මරණයටපත් වීමෙන් මාපාරට බෑපු දූ දරුවන් බිරිඳවරුන් කොතරම් ඇද්ද ඔවුන් මහපාරේ හිඟා කනකොට ඔබ ඔවුන්ගෙන් ලැබිච්ච ඒ සුද්ධලාභයෙන් ජෙතුලට වෙලා නිදහසේ කන්නේ කොහොමද? එනිසා මේ පාප කර්මය තුරන් කරන්න. කවුරු ලයිසන් දුන්නත් කමක් නැහැ. කවුරු බලපත්‍ර දුන්නත් කමක් නැහැ. ඉස්ලාම් ධර්ම පිළිකුල් කරන සමාජයේ මනුෂ්‍යත්වයට වින කටින මේ පාප කර්මය විකිණීමෙන් සහ මිලදී ගැනීමෙන් වළකින්න. මේක මේ දුම්වැටිය පාණය කිරීමෙන් අපට ලැබෙන ලාභ දුම් බොන්නාන බොන්නාට ශාරීරික ලෝකවලට ලක්වීම සහ අනාගතයේදී පිළිකා වැනි භයානක රෝගයන් ඇතිවීම ආර්ථිකය පරිහානියට ලක්වීම පෞල් සංස්කෘතිය තුල අවමානයක් ඇතිවීම පෞල් සමාජය තුල සමාදානාත්මකතාවය නැතිවීම එවැගේම කෙටි ආයුෂකින් මරණයට පත්වීම මේකයි ඔබ පාවිච්චි කරන දුම් වැකියෙන් ඔබට ලැබෙන ලාභය ඒ විතරක් නෙමෙයි ඔබෙන් අන් අයටත් මේක මහා හිසරදයක්. ඔබේ දරුවන් මේකට ඇබ්බැහි වීමක් සිද්ධ වෙනවා. තාත්තා ගේ ඇතුලේ දුම්බීම නම් පුතා කාමරය ඇතුලේ බොයි. අද අවසානයේ පුනරුත්ථාපනයේ කඳුරටත් යයි. එනිසා පෞල් සමාජිකයන් තුල අසහනය නිර්මාණය වීම. ඒ විතරක් නෙමෙයි. ඔබගේ දූ දරුවන් තුල පියාණන්ට තියෙන ගෞරවය හීන වීම. ඒ වගේම අන් අයට ඔබෙන් අසහනයක් නිර්මාණය වීම කියන මහා විශාල කාරණාවන් මේ හරහා සිද්ධ වෙනවා. දුම්කොළවල ඇති 3800කට අධික රසායනික සංයෝග නිසා පිළිකාව පෙනහැලු ආබාධය ඒ වගේම ශ්වාසනාලිකා රෝගයන් හෘදාබාධයන් ලේකට ගැසීම් වැනි විවිධාකාර රෝගයන් 40ක 40ක් වැනි විශාල රෝගයන් පිළිබඳව වෛද්‍යවරුන් ජනතාව දැනුවත් කරනවා. ඒ වගේම හෘදය අක්‍රිය වීම, පුරුෂ සත්‍ය හීන වීම මේක විශාල කාරණාවක්. ලිංග ලිංග ඒ කියන්නේ ලිංගාශ්‍රිත විශාල බලපෑම ඇති වෙනවා. පුරුෂත්වයේ හීන වීමේ කාරණාවන් දුම් ඉරීම නිසා සිද්ධ වෙනවා. ඔබ දුම් වැටිය සිගරට්ටුවක් පත්තු කරලා ඔබේ කට ඇතුළට දුම් ටික අරගෙන ඉන අනතුරුව පුළුම් පුළුන් පොඩ්ඩක් අරන් ඒ කටට තියලා වහගෙන ඒ දුම් ටික හයියෙන් පිට කරන්න ඊට පස්සේ අර පුළුන් කෑල්ල අරන් බලන්න අර පුළුන් කෑල්ල සම්පූර්ණයෙන් පිච්චිලා ගින්නක් නැහැ ඔබ උරපු ඒ දුම් වල තියෙන විස වායුව නිකටින් වායුව ඒ නිසා ඒ පුළුන් කෑල්ල කළු වෙලා පිච්චිලා තිබෙන එක බලා ගන්න පුළුවන් බලාගෙන හරි ඕකේ නිවත් වෙන්නේ එළියට යවන දුම් වලින් මේ දේ සිද්ධ වෙනවා ඔබේ ශරීරය තුල තිබෙන ආමාශය අක්මාව පෙනහැලුවලට කොයිතරම් බාධාවක් මේ හරහා සිද්ධ වෙනවද ඒ නිසා ගෞරවනීය සහෝදරවරුනි මීටත් වඩා තවත් භයානක ස්ථානයකට යොමු වෙනවා මොකද්ද දවසකට රුපියල් 200ක් නැත්නම් 210කට ආසන්න ප්‍රමාණයට සිගරට් බොනවා නම් මං කියන්නේ මේ ඉතාමත් අඩු ප්‍රමාණය. අද රුපියල් 500ට බොන ධනවතුන් විද්වතුන් මේ සමාජයේ ඉන්නවා. එනිසා පවක් පිළිබඳ දේශනා කරනකොට මේක නොකරන අය කවදාවත් මේ පිළිබඳව අසහනයක් ඇති කරගන්න එපා. වැරද්දක් කරන උදවිය ඒ පිළිබඳ නිවැරදි වෙන්න බලන්න. දේශනා කරන්නේ මිනිස්සුන් නිවැරදි මාර්ගයකට ගෙනෙන්න. එනිසා මාදාවර සහෝදරවරුනි දිනකට ඔබ රුපියල් 210කට ආසන්න ප්‍රමාණයක් වියදම් කරනකොට මාසිකව මාසිකට රුපියල් 6300යි. මේ 6300 අවුරුද්දකට ගණන් බලනකොට රුපියල් 75000යි. මේ 75000 අවුරුදු 5කට බලනකොට 378000යි අඩුම ප්‍රමාණය මං කියන්නේ දවසකට රුපියල් 210කට දුම් වැටි උරන පුද්ගලයෙක් අවුරුදු 5කට රුපියල් 70 378000ක් පුච්චල විනාශ කරනවා මේ අඩුම ප්‍රමාණය රුපියල් 500ට බොන උදවියක් ඉන්නවා එහෙනම් අවුරුදු දෙකක් නැත්නම් තුනක් යනකොට ඔබ දුම් කොන ප්‍රමාණයට අපි ගණන් කරලා බැලුවොත් ඔබට හජ් එක අනිවාර්ය වෙනවා ඔබ කුලීකරුවෙක් වෙන්න පුළුවන්. ඔබ මුට්ට උස්සන්නෙක් වෙන්න පුළුවන්. ඔබ රියදුරෙක් වෙන්න පුළුවන්. ඔබ මාකට් එකේ බඩු උස්සන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔබ දවසකට රුපියල් 200 300ක් මේ සිගරට්ටුව වෙනුවෙන් මේ සුරුට්ටුව වෙනුවෙන් මේ බීඩිය වෙනුවෙන් මේ මස්පැන් වෙනුවෙන් විනාශ කරනකොට ඔබට අවුරුදු දෙකක් නැත්නම් අවුරුදු තුනක් යනකොට ඔබට හජ් එක අනිවාර්යයි. ක්‍යාමත් දිනේ අල්ලාහ් ඔබ නැගිටවලා අනිවාර්ය වෙච්ච හජ්ජ කෑයි ඉටු කළේ නැත්තේ කියලා අහනකොට යා අල්ලා එදා වේල කෑවෙත් ඉතාමත් අමාරුවෙන් කොහේ හජ් කරන්නද කියලා ඔබ අහයි අල්ලා හැම දෙයක්ම "වමන් යාමල් මිස්කාල දර්රතින් ඛෛරයි යරා වමන් යාමල් මිස්කාල දර්රතින් ෂර්රයි යරා" ඔබ අබෑටයක් තරම් යහපතක් කරත් එහි ප්‍රතිඵල බලා ගන්න පුළුවන් ඔබ අබෑටයක් තරම් අයහපතක් කරත් එහි ප්‍රතිඵල බලා ගන්න පුළුවන් කියන එක ඉස්ලාම් ධර්මයේ සංකල්පයයි. ඒ සංකල්පයන් අනුව අපි පිළිබඳව දැනුවත්ව ඉන්නවා මලායිකාවරුන් ඔවුන් ලියනවා ඔවුන් සනුටහන් කරනවා ඒව ඔක්කොම ගින ඒ හැම දෙයක්ම කියාමත් දිනේ දිග හැරෙනකොට අපිට තේරුම් ගන්න පුළුවන් අපිත් සමාජයේ කොයිතරම් ධනවතුන් ලෙස ජීවත් වෙමින් අපේ ධනය විනාශ කරාද කියලා. ඒ නිසා මාදාවර සහෝදරවරුනි ඵලයක් නැහැ. ඔබ උරණ දු බීඩියෙන් ඔබ බොන දුම්බැටියෙන් ඔබට කිසිදු ලාභයක් නැහැ. ඔබේ ශරීරයට ලැබෙන විටමිනියකුත් නැහැ, ඛනිජ ලවණයකුත් නැහැ. ඔබේ ශරීරයේ විනාශය විතරයි. එනිසා මේ විනාශය මුදලින් ලබා ගන්න තරම් අපි පහත් නොවිය යුතුයි. එනිසා විකුණන අය මේන් ඉවත් වෙන්න. බොන අය මේන් ඉවත් වෙන්න. මේ පාප කර්මයට අපි සමුදෙමු. මාදාබර සහෝදරවරුනි, දුම්බැටියෙන් පටන් ගන්න මේ පාප මාප කර්මය ඊළඟට ළඟා වෙන මාත තමා මත්පැන් ජාලාව. මෙන්න මේ මත්පැන් නිසා අක්මාව දියවීම ආමාශයේ සේල විනාශ වීම අක්මාවේ ඇති ස්ථානයන් වල පිළිකා නිර්මාණයන් වීම එවගේ විශාල රෝගකාරක මං හිතන්නේ රෝගකාරක 16ක් පිළිබඳ වෛද්‍යවරුන් දැනුවත් කරනවා මේ මත්පැන් නිසා එහෙනම් මත්පැන් පිළිබඳව ඉස්ලාම් අපිට මෙලෙස තහනම ගෙන එනකොට නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මෙන්න මෙහෙම කතා කළා අනිබි උමර් රදියල්ලාහු අන්හු කාල් කාල රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ලුයිනතිල් හම්රු අලා අෂරති අවුජිහින් මත්පැන් දස ආකාරයකට සාපේට ලක් වුණා. මත්පැන් වල ගන්න අයයි බොන අයයි විකුණන අයයි විතර නෙවෙයි. මේ සාපේ දස දෙනෙකුට විහිදිලා යනවා. ලොයිනතිල් හම්රු බි අයිනිහා වසාකි වශාරිබිහා وساقيها وباعيها ومبتائها وآثرها ومعتصرها وحاملها المحمولة إليه وآصل ثمنها නබි නායක සල්ලාල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් විග්‍රහ කළා ප්‍රථම සාපය මත්පැන් වලට තියෙනවා. පළවෙනි සාපය මත්පැන් වලට අල්ලා සාප කළා. දෙවෙනි එක නිෂ්පාදනය කරන්නාට අල්ලාගේ සාපය තිබෙනවා. කවුරු වෙනුවෙන් නිෂ්පාදනය කරන්නේද ඔහුටද අල්ලාගේ සාපය තිබෙනවා. පානය කරන්නාටත් අල්ලාගේ සාපය තිබෙනවා. බෙදා හරින්නාටත් අල්ලාගේ සාපය තිබෙනවා. ඒ වගේම බෙදා හැරීම බෙදා හැරීමට උදව් කරන පුද්ගලයාටත් අල්ලාගේ සාපය තිබෙනවා. විකුණන අයටත් අල්ලාගේ සාපේ තිබෙනවා. ඒ වගේම විකිණීමෙන් ලැබෙන මුදල් පරිහරණය කරන්නාටත් අල්ලාගේ සාපේ තිබෙනවා. මිලදී ගන්න පාරිභෝගිකයටත් අල්ලාගේ සාපේ තිබෙනවා. ඒ වගේම මේක තෑගි කරන අයට ඒගොල්ලන්ටත් අල්ලාගේ සාපේ තියෙනවා. අද වයින් බෝතලයක් තෑගි කරනකොට ඒක ගෞරවයක් කියලා හිතනවා දින අයත් ගන්න අයත්. මේ තුළ විශාල පාපයක් තියෙනවා කියන එක කවුරුත් තේරුම් ගන්නේ නැහැ. එවැගේම මෙන්න මේ කාරණාවන් අතර තවත් සුවිශේෂී අවස්ථාවක් තමා කවුරුන් උදෙසා මිලදී ගනු ලබන්නේද ඔහුටද අල්ලාහගේ සාපේ තියෙනවා මේක සමාජය තුල දැනුවත් කරමින් මෙහි ප්‍රතිචාරය ලබා දෙන පුද්ගලයාටද අල්ලාහගේ සාපේ තියෙනවා මෙන්න මේ විකුණලා ලැබෙන මුදලින් ලාභෙන් ජීවත් වන්නන්ටත් අල්ලාගේ සාපේ තිබෙනවා කියලා දස ආකාරයකට මත්පැන්වල සාපේ පිළිබඳව නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මේ ජනතාව පැහැදිලි කළා. එනිසා මා දෑබර සහෝදරවරුනි දෑබර වැඩිහිටියනි සමස්තයක් වශයෙන් ගන්නකොට අපි මාතෘකා කරගත්තේ සුරාව සහ සූදුව. එහෙනම් සුරාව සහ සූදුවෙන් සූදුවට යන්න අවකාශය නැහැ. සුරාවේ ආරම්භ අඩිතාලම සිගරට්ටුව එතිරි නිර්මාණය වෙන මේ පාප කර්මයේ අවසානය කුඩු දක්වා ගිහිල්ලා පුනරුත්ථාපන කඳවුරවල විනාශ වෙමින් ජීවත් වීම. එනිසා අද තරුණයන්ගේ 100ට බහුතරයක් වූ කොටස් මෙන්න මේ මත්පැන් වලට ආක්‍රමණය වෙලා කුඩු වලට ආක්‍රමණය වෙලා මේ සිගරට්ටුවට අතිවිශාල තරුණයන් ආක්‍රමණය වෙලා. අවුරුදු 10න් අද මේ පාප කර්මය පටන් ගන්නවා. මෙහෙම ගිහිල්ලා අද සිගරට් කවුරුත්ම බොන කට්ටිය නැtei කියන තරමට සමාජය තුල මෙන්න මේ පාප කර්මය විහිදි ගිහිල්ලා එනිසා මාදාවර සහෝදරවරුනි අපි දැනුවත් වෙමු සමාජය දැනුවත් කරමු අල්ලාහගේ සාපයෙන් මේ සමාජය ගලවා ගනිමු අපි හැමෝම ශ්‍රේෂ්ඨයි අපි හැමෝම අල්ලාහට ආවනත වෙන්න ආසයි අපි හැමෝමට හැමෝම ආගමට ලැබී නමුත් පරිසරයේ තියෙන සීළු බාධාවන් නිසා ආක්‍රමණශීලී උපක්‍රමණය උපක්‍රමශීලී ක්‍රියාවන් නිසා මේ පාප කර්මයන් වලට අද අපි ඇබ්බැහි වෙලා. ඒ නිසා මා දෑබර වැඩි හිටියනි මා දෑබර සහෝදරවරුනි මේ සමාජයේ නිවැරදි ගමනක් කරා ඒකරාශී කරන්නට මේ සමාජයේ සිද්ධ වෙන වැරදි කුමක්ද කියන එක සමාජය දැනුවත් කරමින් අපි දැනුවත් වෙමින් අල්ලාහ් සුබ්හානහු වතාලා බලාපොරොත්තු වෙන ඒ සුභාසින්සනයට ලක්වෙච්ච දැහැමි සමාජයක් මේ සමාජය තුළ ගොඩ නගන්නට ਸਰව බලධාරි අල්ලා සුබ්හානහු වතාලා අපි හැමෝටම ආශිර්වාද කරත්වා යා අල්ලා අප දැනෝ නදනෝ කරපු සියලුම පව්වලට සමාව ලබා දෙන්න මැනව යාලා යා අල්ලා අපි හැමෝම ඔබ බලාපොරොත්තු වෙන දැහැමි ජීවන රටාවක් තුළ ජීවත් වන්නට ඔබගේ ආශිර්වාදය පහළ කරන මැනව යා අල්ලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඔබ ආරා කුමන දෙයක් අපට අනුමත කළේද ඒ අනුමතය තුළ ජීවත් වීමට වාග්ය ළඟා කරන මැනව යා අල්ලා කුමන දෙයක් තහනම් කළේද ඒ තහනමින් ඉවත් වන්නට අපිට ඔබ ආශිර්වාද කරමනම යා අල්ලා සමාජයේ ජීවත් වෙන පාප කර්මයන්ට ලැබ ඇති ලැබි වූ සෑම සමාජයේ පුරවැසියෙක්ම ඔබ ආරක්ෂා කරනු මැනව යා අල්ලා යා අල්ලා ඔබ බලාපොරොත්තු වෙන දැහැමි සමාජය ගොඩනගන්නට සමාජයේ ජීවත් වෙන සෑම පුරවැසියෙකුටම ඔබ ආශිර්වාද කරනු මැනව යා අල්ලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ඒ සුභාසින්සනියත් ඔබගේ දර්ශනියත් ක්‍රියාමත් දිනේ අපට ඔබ දායාද කරනු මැනව යා අල්ලා යා අල්ලා අපි හැමෝම ඔබ බලාපොරොත්තු වෙන ඒ ස්වර්ගයට අයත් පුද්ගලයක් වශයෙන් මරණය තේමා කරගෙන ජීවත් වෙමින් ස්වර්ගයක් වෙනුවෙන් අපේ ජීවිතය නිමා කරන්නට ඔබ අපිට ආශිර්වාද කරන මෙයා අල්ලා අපි හැමෝටම ඔබගේ දයාවන් ඔබගේ මහබභාවයන් පාල කරමින් මේ රට තුල සාමය ස්ථාපිත කරමින් රටේ ජීවත් වෙන සෑම රටවැසියෙකුටම ඔබේ ඍජු මාර්ගය සහ ආශිර්වාදය පාල කරමින් අපි හැමෝටම ඔබ මේ සමාජය තුල සාමයෙන් සමාදානයෙන් ජීවත් වීමේ අවකාශයන් නිර්මාණය කරන මෙයා අල්ලා ආමීන් ආමීන් යා රබ්බල් ආලමීන් වල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන් For more lectures, visit slhub.com.